සුබ උදෑසනක් නැවත වාරයක් මේ විදිහට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ নমස්කාර කරන්න ඔබ හමු වෙන්න උන්වහන්සේ දුන්න අවස්ථාව ගැන අපි උන්වහන්සේට ස්තුති කරනවා. ටික මොහොතක් දෙවියන් වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ විශ්වාසවන්තකම පිසිහි කරමින් උන්වහන්සේට ස්තුති කරමු. මේ කාලය තුල ස්තුතිවන්ත හදවතකින් දෙවියන් වහන්සේට අපේ හඬ අපි ඔසවමු. දෙවියන් වහන්සේ අප මැද්දේ යහපත් අපට උන්වහන්සේ දී ඇති සියලු ආශිර්වාද ගැන සියලු උන්වහන්සේ අපට දී ඇති යහපත් දීමනා ගැන අපි ස්තුති කරමින් උන්වහන්සේගේ අභිමුඛය අපි ජීවිත අපි යටත් කරමු. හලෙලුයා. ස්වාමීන් ඔබ වහන්සේ අපි ස්තුති කරනවා. ඔබ වහන්සේ අපි ප්‍රශංසා කරනවා. ඔබ මාධ්‍ය ජීවත් වෙන දෙවියන් වහන්සේ. බෙහඬ ආසන දෙවියන් වහන්සේ. අප තුල වාසය කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ ජීවමානයි වාස බලවන්තයි දිනදිනප ආරක්ෂා කරන පෝෂණය කරන ස්වාමින් වහන්ස ප්‍රාණවත් කරන දෙවියන් වහන්ස වාස්කි සුවයෙන් සැනසීමෙන් සමාධානක පූර්ණ කරමින් බලාපොරොත්තුවක් ඇති ස්ථිරව ස්වාමින් වහන්ස අනාගතයකට මුහුණ දෙන්න වාසී ස්වාමින ප්‍රදී ඇති ආත්ම ශක්තිය ගැන වාස්කි බලය ගැන යෝබවාස් ස්තුති කරනවා මොනදේ වෙනස් වුණත් බවට මොනදේ සිදු වුණත් ස්වාමිනේ ඔබවහන්සේගේ වචනයට ඔබවහන්සේ විශ්වාසවත් ඔබ සපුන දෙවියන් වහන්සේ ඔබවහන්සේ අපි ස්තුති කරනවා ඔබවහන්සේ අපි ප්‍රශංසා කරනවා හalleluya ස්වාමීන් ඔබගේ දෙවියන් වහන්සේ ජීවිත දකින මෙහඬ අසන තුළ වාසය කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වාස්ට ස්තුති කරනවා වාස්ට නමස්කාර කරනවා නොවෙනස් වෙන සදාකාලික මහිමාන්විත දෙවියන් වහන්සේ ඔබත් සියලු දේ කළ හැකි ඔබ වාස්ති ස්වාමීන් වහන්සේ බලය වියොසවනවා වාස්ට ගෞරව කරනවා වාසවචනයට විශ්වාසවන්තයි. වාස කරෙහි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන හැම ජීවිතයකටම වාසගේ උපකාරය වාස දෙන දෙවියන් වහන්සේ ඇදහිල්ල විශ්වාසයේ ස්වාමිනී කිසිම දවසක ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් කර නොකරන දෙවියන් වහන්සේ ඔබ වාසෙම নমස්කාර කරනවා. හalleluya. දේවපාමුල අපි සැනසීමයි, විසමාදානයයි, විප්‍රීතියයි, විබලාපොරොත්තුවයි ඔබේ හඬ අසුන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වෙත ඔබේ ආඥාවන් ඔබේ নমස්කාරය ස්තුතිය ප්‍රශංසාව යොසවනවා ගෞරව වේවා හalleluya ජීවත් වෙන එකම දෙවියන් වහන්සේ උපකාරය පැමිණෙන්නේ ඔබ වහන්සේගේ ප්‍රසෝය පැමිණෙන්නේ ඔබ වහන්සේගේ සිරු යහපත් ස්වාමීන් වහන්සේ දීමනාවන් පැමිණෙන්නේ ඔබ වහන්සේගේ ඔබවාසන ස්තුති කරනවා ඔබ දකින හඬාසන මත ජීවත් වෙන ඔස්ලාගෙන යන දෙවියන් වහන්සේ නිසා හalleluya ධර්මිෂ්ඨ මාවත් තුළ ස්වාමිනී ගමන් කරන්න සලස්සන දෙවියන් වහන්සේ ආත්මය ප්‍රාණවත් කරන දෙවියන් වහන්සේ සතරන් ඉදිරි අපට ජය ලබා දෙන දෙවියන් වහන්සේ දෙවාත් নমස්කාර කරනවා වාස්ගේ යහපත්කම කරුණාව සිළු දවස් ස්වාමීන් අපේ අනුව එන්න සලස්සන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්තුති කරනවා හalleluya හalleluya මේ පියාණන් වහන්සේ ඔබ වහන්සේ ඔබවත් ස්තුති කරනවා. ඔබ වෙනුවෙන් සියල්ල කුරුසිය කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අපි ස්තුති කරනවා. මේ පූජාව තුල ස්වාමිනේ ඔබට අවශ්‍ය ස්වාමිනේ සියලු ස්වර්ගයේ ආශිර්වාදය ලබන්න ස්වාමිනේ සුදුසන් කළ ඔබවහන්සේ පූජාව ගැන අපි ඔබවහන්සේ ස්තුති කරනවා. හalleluya. පවිත්‍ර වෙන්නේ ධර්මිෂ්ඨ වෙන්නේ සදාකාල්ක ජීවනයට උරුමය ලබන්නේ आज की पूजा उतलाई वात्र स्तुति वात्र स्तुति महिमे बेवा स्तुति देव ආශිර්වාදයන් ස්වාමිනී දුරුම කරලා දුන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේ ස්තුති කරනවා ඔබ වහන්සේ තුළ අපි ශක්තිමත් ඔබ වහන්සේ තුළ අපි පොහසත් සියලු ස්වර්ගීය ආශිර්වාදයන් දුරුමකාරයන් ලෙස ඔබ වහන්සේ පත් කළා සියලු ආධිපති ඔබ වහන්සේ අපට දුන්නා ඔබ ආශිර්වාද කරලා තියෙනවා ඔබ වහන්සේ ස්තුති කරනවා ස්වාමිනී පමාතේ දිනෙන් දින වාස් කළ සියල්ල ගැන ස්තුති කරනවා. අතීතයේ අප සමග සිටියා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරි දවස් වලත් ඔබ වාස්ක විශ්වාසවන්ත හස්තය අප සමග තබමි. ඔබ ආරක්ෂා කරමි. ඔබ පෝෂණය කරමි. පුරාගෙන දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා. ජීවිත ඔබ වහන්සේ යටත් කරනවා. මුළු මහිමේ ගෞරවය ਸਰබලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේට අපි දෙනවා. Amén. හොඳයි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේ අපට නැවත දවසක් දීලා තියෙනවා. ස්වාමින් වහන්සේගේ වචනයට සවන් දෙන්නත් උන්වහන්සේව নমස්කාර කරන්නත් මං හිතනවා ඊටම තමාරු කාලවකවානුවක් තුල අපට මේ ආකාරයෙන් හෝ සම්බන්ධවෙන්ට අපට ලැබීම මහත් අනුග්‍රහයක් කරුණාවක් කියලා මම විශ්වාස කරනවා. අද දවසේ වචනේ පුංචි සිතුවිල්ලක් මම කැමතියි ඔබ සමග බෙදා ගන්න සුදු යොහාන් තුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයට අපේ අවධානය යොමු කරන්න කැමතියි. සුදු යොහාන් තුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ විශේෂයෙන් අපි අද දවසේ බලන්න යනවා 15 වෙනි පදේ ඉඳලා පද කිහිපයක්. හැබැයි මම කැමති මේ පාලුස්වනි පදය බෙදාගන්න ඉස්සෙල්ලා මේකේ පසුබිම ගැන කතා කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා අවුරුදු 33ක් ජීවත් වුණා. උන්වහන්සේ ජීවත් වුණ කාලය තුල විශේෂයෙන් අපි දැක් අන්තිම අවුරුදු 3ක 3මාරක කාලය තුල උන්වහන්සේ උන්වහන්සේ ගෝලයන් සමග සේවය කරනවා. නොඑක් ස්ථානවල ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා කරනෝ, උගන්වනෝ, සුව කරනෝ නොයෙක් ආකාරයේ හාස්කම් කරනෝ නොයෙක් ලකුණු ආශ්චර්යමත් දේවල් බොහෝ දේවල් අපි සිදුවෙනෝ දකිනෝ. ඒ අතරතුර යේසුස් වහන්සේ සදාකාලික බලාපොරොත්තුව ගැන මේ ලෝකයේ මේ ජීවිතයෙන් පස්සේ ඇත්තා වූ බලාපොරොත්තුව ගැන කතා කරනෝ. කිතුණුවන් හැටියට අපිට තියෙන ලොකුම ස්ථීරත්වය බලාපොරොත්තුව ඒකයි. අපි හැමෝම අපි දන්නෝ දෙවියන් වහන්සේගේ වචනය කියනෝ මේ ලෝකේ අපි යම් කාලයක් ජීවත් වෙනෝ. ඒ කාලයෙන් පස්සේ අපේ ජීවිතේ අපි යම් දවසක් කෙනෝ අපි සමුගන්නා වූ දවසක්. తాවකාලික මේ කූඩාරම් වූ ගෙය කඩාගෙන වැටෙනෝ ස්වාමින් වහන්සේ අතින් නොසෑදුව සදාකාලික ගෘහයක පංගුකාරත්වය අපට ලැබෙනෝ. අපි දන්නෝ මේ ලෝකය තුල අපි කෙඳිරිගාමින් දුක්ලමින් සුසුම්ලමින් අපි ක්ලාන්ත වෙමින් අධෛර්ය වෙමින් අපි නොඑක් නොඑක් ආකාරයේ දේවල් වලට මුහුණ දෙමින් ගමන් කරනවා. යොහන්තුමාගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේද යේසුස් වහන්සේ කතා කරනෝ අපි දකිනෝ ස්වර්ගීය මාර්ගය ගැන සදාකාලික ජීවනයේ ඇති බලාපොරොත්තුව ගැන අපි දකිනෝ පළවෙනි පද කීපය ගැන බලද්දි පසුබිම හැටියට බලන වෙලාවේ ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ කියන ඔබේ සිත් නොකැළඹේවා දෙවියන් වහන්සේ අදහා ගන්න මාද අදහා ගන්න මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි මාගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැඳවාගෙන යාමට මම නැවත එන්නෙමි. යේසුස් වහන්සේ කියනෝ මම යනෝ මම ගිහිල්ලා පියාණන් වහන්සේගේ ස්ථානයේ ඔබට ස්ථානයක් ලෑස්ති කරනෝ මම නැවත එනවා ඒ ස්ථානයට ඔබව රැගෙන යන්න. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි දකිනෝ පළමු පැමිණීම උන්වහන්සගේ දෙවන පැමිණීම එවගේම මනුෂ්‍ය ජීවිතයට ඇති සදාකාලික බලාපොරොත්තුව මේ සියල්ල ගැන එවගේම අපට ඇති සදාකාලික වාසස්ථානය ගැන මේ සියල්ල ගැන මෙතන කතා කරන මේ පසුබිම තුල අපි දකිනවා ගෝලයන් අවුරුදු ගණනාවක් යේසුස් වහන්සේත් එක්ක හිටියා. හැබැයි උන්වහන්සේ පටන් ගන්නෙම නුඹලාගේ සිත් නොකැළඹේවා. මම කැමති මේ වචනයෙන් ආරම්භ කරන්න. අද දවස්සේ අපි බලන වෙලාවෙදී අපේ සිත් කැළඹිලාද තියෙන්නේ අපේ බලාපොරොත්තු කඩවෙලාද තියෙන්නේ අපි අවිනිශ්චිත භාවයකද ජීවත් වෙන්නේ අනාගතය ගැන අපට ස්ථීරත්වයක් නැද්ද මේ පැමිණෙන්නා උසහ මේ මුහුණ දෙන්නා වූ වකවානුව තුළ අපි නොයෙක් ආකාරයෙන් සැකෙන් බයෙන් අවිශ්වාසයෙන් ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැතුව එවගේම හෙට දවසේ අනාගතයේ මොනවද වෙන්නේ කියන ස්ථීරත්වයක් නැතුව අපි ජීවත් වෙනවද. එදා මේ වෙලාවෙත් අපි දකිනෝ ගෝලයන් දෙන්නෙක් යම් ප්‍රශ්නාර්ථයන් වලට යොමු වෙනෝ. අනිත් ගෝලයන්ටත් අනිවාරෙන් මේ තත්වයට මුහුණ දෙන්න ඇති අවුරුදු තුනක් තුනහමාරක කාලයක් තුළ යේසුස් වහන්සේ මේ ගෝලයන් එක්ක ඉඳලා නායකත්වය දීලා ඒගොලොත් එක සේවය කරලා ඒගොලන්ට බලාපොරොත්තුවක් දීලා ඒගොලන්ගේ අනාගතය ගැන යම් ස්ථීරත්වයක් ඇති කල්ලා එක පාරට යේසුස් වහන්සේ කියනෝ මම යනවා. මම යනවා. හැබැයි මම නැවතෙන්න යනවා. මේ தත්වයට මුහුණ දෙනකොට අපි දන්නෝ සමහර වෙලාවට අපිටත් මේ තැනට මුහුණ දෙන්න පුළුවන්. මොකද අපි එක්ක එකට හිටපු නායකයා, අපිව මඟ පෙන්නපු කෙනා, අපට ආශිර්වාදයක් වුණ කෙනා, අපේ ජීවිතයේ විශේෂ බලපෑමක් වුණා වූ මේ ਸਰව බලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, උන්වහන්සේ කියනවා මම යනවා. දැන් අපි දකිනෝ කියනෝ උන්වහන්සේ මම ගිහින් නැවත එනවා. හැබැයි මේ වෙලාවේ ප්‍රශ්නාර්ථ දෙකක් අහනෝ. පළවෙනි ප්‍රශ්නය අහන්නේ තෝමස් ස්වාමිනී ඔබ කොතැනට වඩින සේක්ද. පළවෙනි ප්‍රශ්නය අහනෝ තෝමස් දෙවැනි ප්‍රශ්නය අපි දකින වහනෝ පිළිප් පියාණන් වහන්සේව මට පෙන්නන්න. දැන් මෙවැනි ප්‍රශ්නාර්ථ තත්ත්වයන් අද දවසෙත් සමහර වෙලාවට අපේ ජීවිත ගමනේ අපි ඇවිල්ලා ඉන්න මේ වකවානුව අපි දකිනවා මුළු ලෝකයේම හෙල්ලිලා තියෙන මුළු ලෝකයේම අවිනිශ්චිතභාවයක් ඇති වෙලා තියෙන ඊ타මත් අමාරු තත්වයන් වලින් මනුෂ්‍ය ජීවිත ගමන් කරන වකවානුවක්. මේ වකවානුව ලේසි නැහැ. හැබැයි යේසුස් වහන්සේ මෙතන පටන් ගන්නකොට කිව්වා නුඹලාගේ සිත් නොකැළඹේවා. අද දවසේ මම ඔබට කියනෝ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන උන්වහන්සේගේ දරුවන් හැටියට අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ස්ථිරත්වයක් තියෙනවා. අපට අනාගතයක් තියෙනවා. මගේ කාරණාව මේක නෙවෙයි. අද සමහර වෙලාවට එදා තෝමස්ට දැනුණ වගේ එදා පිලිප්ට දැනුණ වගේ එදා සමහර වෙලාවට අනිත් ගෝලයන්ට දැනුණ වගේ සමහර විට අපි අවුරුදු ගාණක් දැන් කිතුණු ජීවිතේ ඇවිල්ලා තියෙනවා සමහර ස්ථාවරත්වයන් තුල අපි ගමන් කළා තියෙනවා හැබැයි අද වෙනකොට සමහර වෙලාවට අපේ ජීවිතේ සමහර ස්ථාවරත්වයන් බිඳ වැටිලා අපිට අනාගතය ඊටමත් අපහසුදායක තත්වයකට මුහුණ දෙන්න ඇවිල්ලා තියෙනවා අපි මොන වගේ වාතාවරණයක් තුළද අපේ හදවත තබාගෙන ඉන්නේ. මම කැමති ඔබව ගෙනියන්න අපි දකිනවා 15 වෙනි පදය. මම ඔබට ප්‍රේම කරන්න වුණම් ඔබ මාගේ ආඥා පිළිපදින්නහුය. ඔබ මට ප්‍රේම කරන්න වුණම් ඔබ මගේ ආඥා පිළිපදින්නහුය. එවිට මම පියාණන් වහන්සේගෙන් අයදින්නෙමි. උන්වහන්සේද ඔබ සමග සදහටම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු දෙන සේක. ඒ සහනදායකයානෝ සත්‍යතාවේ ආත්මයානෝය. උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා අපෝ සත්‍යය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේමත් හඳුනන්නේමත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටිමින් ඔබ තුළ වැඩවසන සේක. මේක තමයි අපට තියෙන බලාපොරොත්තුව. යේසුස් වහන්සේ කිව්ව මම යනවා. නමුත් ආත්මයන් වහන්සේ පැමිණෙනවා. ප්‍රිය සහෝදරය සහෝදරිය අද අපිට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ඒ ආත්මයන් වහන්සේ මෙතන ගණනාවක් පුරුන්දු දෙනවා. උන්වහන්සේ මෙතන කියනෝ ළඟ ඉන්නෝ තනි කරන්නේ නැහැ. ඒ වගේම අපි සමග ඉන්නෝ අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අත්තරින්නේ නැහැ. කවදාවත් උන්වහන්සේ අපව තනි කල්ලා දාල යන්නේ නැහැ. යෙසුස් වහන්සේ කියනවා මම යනවා ආත්මයාණන් වහන්සේ පැමිණෙනවා. ඒ ආත්මයාණන් වහන්සේ සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ. උන්වහන්සේ කවදාවත් නුඹලාව තනි කරන්නේ නැහැ. කවදාවත් නුඹලව අත්තරින්නේ නැහැ. කවදාවත් නුඹලව දාලා යන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. එතන පැහැදිලිව කියනවා, එතන ප්‍රකාශ කරනවා උන්වහන්සේද ඔබ සමග සදහටම සිටිනසේක. සදාකාලයටම සිටින පිණිස. සදාකාලයටම ඉන්න තැනන් වහන්සේ අප සමඟ ඉන්නවා. ප්‍රිය සහෝදරය සහෝදරිය අපට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඔවු හෙට දව සමාරුයි. අනිද්ද දව සමාරුයි අනාගතය අමාරුයි. නමුත් යෙසුස් වහන්සේ කිව්වා නුඹලා තනියෙන් නෙවෙයි ඉන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා සමගින්නෝ. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ. උන්වහන්සේ අපිව දාලා යන්නේ නැහැ. තනි කරන්නේ නැහැ. අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අමාරුකම් තියෙයි. ඔව් අපිට සමහර විට මොනවද අපිට මූණ දෙන්න තියෙන අමාරුකම්? අපේ ආර්ථිකය, අමාරුවෙයි ලෙඩරෝග තත්ත්වයන් අමාරුවෙයි අනාගත මුදල් ප්‍රශ්න අමාරුවෙයි එවගේම හෙට දවසේ මුහුණ දෙන්න තියෙන්නාව සමහර අභියෝගාත්මක දේවල් අමාරුවෙයි අපි දන්නේ නැහැ ලෝකය වෙනස් වෙනෝ නොයෙක් තත්ත්වයන් වෙනස් වෙනෝ නොයෙක් ආකාර සිදුවීම් වලට අපි මුහුණ දෙනෝ හිතුවේ නැති සිදුවීම් හිතුවේ නැති තත්ත්වයන් වලට අපේ ජීවිතේ මුහුණ දෙනෝ නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනෝ නුඹලා සමග සදහටම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙක් මම යනකොට පැමිණෙන්න යනවා. අද දවස්සේ අපි තනි වෙලා නැහැ. අද දවස්සේ අපි කවදාවත් අනාත වෙලා නැහැ. ශුද්ධාත්මන් වහන්සේ අප සමගින්නෝ. අපිට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඒ සත්‍යතාවේ ආත්මයණන් වහන්සේ අපි මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකදී ඕනෑම තත්වයකදී උන්වහන්සේ අප සමග ඉන්නෝ. හැබැයි කොන්දේසියක් තියෙනවා. කොන්දේසි දෙකක් මෙතන කතා කරනවා. ඔබ මට ප්‍රේම කරන්නහු නම් ඔබ මගේ ආඥා පිළිපදින්නහුය. ඔබ මට ප්‍රේම කරන්නහු නම්. අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම්. ප්‍රේමය විදහා දක්වන සංකේතාත්මක දෙය තමයි අපි උන්වහන්සගේ වචනය රක්ෂා කිරීම. වචනයට කීකරුවීම. මෙතන කියන ඔබ මට ප්‍රේම කරන්නහු නම් ඔබ මගේ ආඥා පිළිපදින්නහුය. ප්‍රේම කරනවා කීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපි උන්වහන්සේගේ අනපනත් ආඥාවන් ශික්ෂාවන් වචනය අපි රක්ෂා කරනවද. එහෙම නම් එතන කියනෝ පිළිපදින්නෙහුය. එවිට එවිට මම පියාණන් වහන්සගෙන් ඉල්ලන්නෙමි. එතකොට මම පියාණන් වහන්සගෙන් ඉල්ලනවා උන්වහන්සේ නුඹලා සමග සිටින පිණිස සදාකාලයටම වෙන සැනසිලිකාරයෙක් දෙනසේක. ඒ වගේම බලන්න ඒකම නැවත කොන්දේසිය කියනවා 21 වෙනි පදේ මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය මාගේ ආඥා පිළිගන්නවා ඒවා පිළි අරගෙන පිළිපදින පිළිගැනීමයි පිළිපැදීමයි දෙකක් සමහර විට අපි පිළිගන්න පුළුවන් හැබැයි අපි පිළිපදින් නැති වෙන්න පුළුවන්. දැන් මෙතන කියනෝ යේසුස් වහන්සේ කියනෝ මගේ ආඥා පිළිගෙන මගේ ආඥාවන් අහලා සවන් දීලා ඒක බාර අරගෙන ඒ වගේම ඒක පිළිපදින යම් තැනැත්තෙක් ඒක අනුගමනය කරන ඒකට කීකරු වෙන යම් තැනැත්තෙක් වේද එතන කියනෝ මට ප්‍රේම කරන්නේ ඔහුය යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරනසේක මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එලිදරව්වන්නෙමි වදාළසේක මෙන දෙවෙනි ඊළඟ කොන්දේසි එතන කියනවා මගේ ආඥාවන් වචනය පිළි අරගෙන ඒක පිළිපදින කෙනා දැන් අපි දකිනෝ මේ කොන්දේසි එක්ක තමයි ශුද්ධාත්මන් වහන්සේගේ පැමිණීම ගැන කතා කරන්නේ. අද අපිට තියෙන අපි දන්නෝ අපිට තියෙන අභියෝගය තමයි වචනය රක්ෂා කරන වචනය පිළිපදින වචනය පිළි අරගෙන ඒක තුල ජීවත් වෙනකොට දෙවියන් වහන්සේගේ වචනය කියනෝ ශුද්ධාත්මයන්න් වහන්සේ නුඹලා සමග සදා කාලයට සිටින සේක කවදාවත් ඒක නිසා ඔබ කවදාවත් හිතන්න එපා. අපි දන්නෝ මේ කාලය තුල සමහර අවස්ථාවන් වල අපිට කණ්ඩායම් හැටියට එකතු වෙන්න බෑ කණ්ඩායම් හැටියට මුණ ගැහෙන්න බෑ කතා කරන්න බෑ සාකච්ඡා කරන්න බෑ අදහස් සුවමාරු කරගන්න බෑ ඒ වගේම සමහර වෙලාවට එක එක්කෙනා ධෛර්යමත් කරන්න බෑ එක එක්කෙනා උදෙසා යාඥා කරන්න බෑ අනිත් අයට ඔසවන්න බෑ අපිට වචනය සමහර විට කියලා දෙන්න ලැබිලා තියෙන අවස්ථාවල් අඩු වෙලා තියෙනවා නමුත් දෙවියන් වහන්සේගේ වචනය කියනවා නොනිදන සදාකාලයට අප සමග සිටින ශුද්ධාත්මයණන් වහන්සේ අප සමග හැම මොහොතකම සිටිනවා. උන්වහන්සේ කවදාවත් අපව අත්හරින්නේ කවදාවත් අපව දාලා යන්නේ නැහැ. අද අපි දකිනෝ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා. මුදල්වල තත්ත්වය වෙනස් වෙලා උගත් නූගත් පසුබිම් වෙනස් වෙලා ඒ වගේම සමහර විට අපි සොයාගත් සම්පත්වල වටිනාකම් නැති වෙලා ගිහිල්ලා අපේ සමහර රැකී රක්ෂා ඇන හිටිලා තියෙනවා අපිට නොයෙක් තත්වයන් වලට අපි මුහුණ දීලා තියෙනවා නමුත් ඔබ මතක තබා ගන්න අපි මුහුණ දෙන ඕනෑම තත්වයක් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ අප සමගින්නෝ උන්වහන්සේ අදත් අපිට මඟ පෙන්නනෝ හෙටත් අපිට මඟ පෙන්නනෝ අනිද්දත් අපිට මඟ පෙන්නනෝ සදා කාලයටම අපට මඟ පෙන්නනෝ උන්වහන්සේ කවදාවත් අපව අත්තරින්නේ නෑ දාලා යන්නේ නෑ ඒ වගේම වචනේ කියනෝ බලන්න එතන කියනෝ වෙන සැනසිලි සක්කාරයෙක් දෙනවා. ඒ සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ. උන්වහන්සේ පිළිගන්ට ලෝකයට බැහැ. මොකද ලෝකයේ උන්වහන්සේව අඳුරන්නේ ලෝකයා උන්වහන්සේව දකින්නේවත් හඳුනන්නේවත් නැතන්. එහෙත් ඔබ උන්වහන්සේව හඳුනන්නහුය. මන්ද ඔබ සමග උන්වහන්සේ නැවතී සිටිමින් ඔබ තුල වැඩ සිටිනසේක. ලෝකයා උන්වහන්සේව දන්නේ නැහැ. ලෝකයාට ඒක නිසා බලාපොරොත්තුවක් නැහැ. ලෝකයාට සමහර දේවල් දැනෙන්නේ නෑ. නමුත් සුද්ධාත්මෙන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ අප සමග සිටිනවා. උන්වහන්සේ අප තුල වැඩ වාසය කරනවා. ඒ වගේම කියනෝ <clears throat> එතන 18 වෙනි පදේ කියනෝ ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි. ඔබ කවදාවත් අනාථ වෙන්නේ නෑ. මම නැවත ඔබ වෙතට එන්නෙමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මාව තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහුය. අපේ තිබෙන්න යේසුස් වහන්සේත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය යේසුස් වහන්සේත් එක්ක අපිට තියෙන බැඳීම යේසුස් වහන්සේගේ ලේවලින් අපව මිලදී අරගෙන අපට ලැබුණු දේව දරුකම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපව උන්වහන්සේ පිළි අරගෙන අප ජීවත් වෙනකොට ශුද්ධාත්මයන් වහන්සේ අප සමග ඉන්නෝ උන්වහන්සේ අප සමග ඉන්නෝ අප සමග ජීවත් වෙනෝ කතා කරනෝ. ඒක නිසා අපේ කිව නොහැකි කෙඳිරි ගෑම් වලින් උන්වහන්සේ මැද හත්කාරකම් කරනෝ. අපේ ජීවිතේ හැම අමාරුකමකදී දුකකදී වේදනාවකදී ප්‍රශ්නයකදී කඳුලකදී ප්‍රීතියේදී සියල්ලේදී උන්වහන්සේ අප සමග සිටිනවා. ඉතින් ඒ බලාපොරොත්තුව මේ කාලය තුල ඔබට දෙන්න මම කැමතියි. විශේෂයෙන් මම කැමතියි අවසාන කරන්න ප්‍රථම මෙතන කියනෝ ඔබව අනාථ වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔබ කවදාවත් හිතන්න එපා තනි වෙලා අතරමං වෙලා කවුරුත් නැහැ නෑ දෙවියන් වහන්සේ අප සමගයි. අපි යන්නේ කොතනද? ඉන්නේ කොතනද? අපි කරන්නේ මොකද්ද? අපි අතගහන්නේ මොකද්ද? අපි අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ සියල්ල සත්‍යතාවේ ආත්මයන් වහන්සේ අපිට මඟ පෙන්නනවා. අපිව ගෙනියනෝ. අපව ආරක්ෂා කරනෝ. අපට සපයනෝ. අපව සුවෙන් තියනෝ. අපව සියලු භයානක දේවලින් ආරක්ෂා කරනෝ. හැම ආකාරයකින්ම දෙවියන් වහන්සේගේ ਸਰව බලධාරී හස්තය අප සමග තියෙනවා. උන්වහන්සේ අපෙන් අහක්ව යන්නෙවත් අපව අත්තරින්නෙවත් නෑ. ඉතින් ඒ නිසා මෙවැනි වකවානුවක් තුල අපට කිතුණුවන් හැටියට විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. දෙවියන් වහන්සේ අප සමගයි. අප සමග ඉන්නේ ආඥා පිළි අරගෙන ඒ පිළිගත්ත ආඥාවල් තුල ජීවත් වන මිනිසයා තුලයි. දෙවියන් වහන්සේගේ වචනය කියනෝ යම් කෙනෙක් මට ප්‍රේම කරනෝ කියමින් මාගේ ආඥා ආරක්ෂා නොකරන්න වුනම් ඔහු බොරුකාරයෙක්. වචනය රක්ෂා කරන අය තුල සුද්ධාත්මන් වහන්සේ ඉන්නෝ. වචනය රක්ෂා කරමි කියමින් වචනය රක්ෂා කරන්නේ නැතිනම් දෙවියන් වහන්සේගේ වචනය කියන බොරුකාරයෙක්. හැබැයි ආත්මයන් වහන්සේගේ බලය ආත්මයන් වහන්සේගේ ආනුභාවය අප සමග තියෙනෝ උන්වහන්සේ සමග ජීවත් වන අය තුළ. අපි මේ දවස්සේ යාඥා කරමු. අපි දෙවියන් වහන්සකින් ඉල්ලමු ස්වාමින් ඉදිරි දවස්වල මොන තත්වයකට මුහුණ දුන්නත් ඔබ වහන්සේගේ දිව්‍ය උපකාරය මඟ පෙන්වීම ශුද්ධාත්මෙන් වහන්සේගේ මැදහත්කාරකම ශුද්ධාත්මෙන් වහන්සේගේ ඒ දිව්‍යමය උපකාරය අපේ ජීවිතයේ නිරන්තරයෙන් අප සමගත් අපගේ පවුල් සමගත් තබන පිණිස අපි යාඥා කරමු. සියලු බල ඇති ਸਰව බලධාරී ජීවමාන දෙවිපියාණනේ අපි මේ උදෑසන බෝහන්සේට ස්තුතිවන්ත වෙනෝ බෝහන්සේ අප සමග නිසා. ඔබහන්සේගේ වචනය කිව්වා නුඹලා තනි කරන්නේ නෑ අත්හරින්නේ නෑ සදා කාලයටම අප සමග සිටිනොත් අනාථ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ වහන්සේගේ වචනය රක්ෂා කරන අයට තියෙන බලාපොරොත්තුව ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ වුන් සමග ඉන්නවා. ඔබ වහන්සේකව පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා. කවදාවත් ඒ ආත්මයන් වහන්සේ අපව අත්හරින්නේ නැති බව. ස්වාමිනී ඉදිරි දවස්වල මොන අමාරුකම් තුලින් ගියත් ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම, උපකාරය, අනුග්‍රහය, කරුණාව අප සමග තැබුව මැනව. අප සහ අපගේ පවුල් අපගේ ජීවිත ඔබ වහන්සේගේ අත්වලට බාර කරනෝ විශේෂයෙන් මෙවැනි කාල පරිච්ඡේදයක් තුල කවදාවත් තනිකම පාළුව නොදැනි ඔබ වහන්සේගේ හඬ ඇසෙන්න ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්න ස්වාමිනි සියලු අභියෝග ජය ගන්න පුළුවන් ඒ දිව්‍ය වචනය අපගේ ජීවිතයේ අපගේ මාවත්වලට අපගේ මාර්ගයට ආලෝකයක් පිණිස තබා ගන්න අපට උපකාර කළ මැනව. දැන් අපි ඔබ වහන්සේගේ සුද්ධ දෑත්වලට බාර වෙනෝ කැප වෙනෝ. අප සමගින්න අපට මඟ පෙන්වන්න. අපි ඔබ වහන්සේගේ අත්වලට යටත් වෙන්නේ. අප උදෙසා මැරී නැවත නැගිට්ටාව් අද දවසේ ජීවමානව අප සමග සිටින්නාව්. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි.